ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ගරුතර දේශකයන්න් වහන්සේ නාවුල ධම්මහදය ආරණ්‍ය සේනාසනයේ අනුශාසක පෝజ్యපාද මාංකඩවල සමාහිත ස්වාමින් වහන්සේයි සමන්තා චක්කවාලේසු අත් අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවෙන කාලෝ අයං භදන්තා ධම්ම ශවෙන කාලෝ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 සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තීති ධර්ම ශ්‍රවණා බිලාසේ සදැහැති වාසනාවන්ත පින්මුතුනේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබත් මාත් අපි හැමදෙනාම අතිශයින්ම පුණ්‍යවන්තයි වාසනාවන්තයි ඊට හේතුව අනන්ත අප්‍රමාණ සත්ව ප්‍රජාවක් ඉන ලෝකයක් තුල අපි හැමෝම උත්සාහවත් වෙන්නේ දුකින් මිදෙන්න දුකින් එතරව ලබන විමුක්තියක් වෙනුවෙන් තමයි සෑම සියලු සත්වයක්ම මහ පොළොවේ පේන නොපෙනෙන කුරා කුහුඹියගේ ඉඳලා චද්දන්ත කුලේ හස්ති රාජයා දක්වා මේ හැම සත්වයක්ම 31 තලයේ ඉන්න හැමෝම උත්සාහවත් වෙන්නේ දුකෙන් එතර වෙන්න. අවාසනාවන්ත කාරණාව ඒ හැමෝටම తాවකාලික සැපක් සැනසීමක් ලැබුණට පරමාර්ථ වශයෙන් සංසාර දුකෙන් ඈතරව ලබන ඒ නියම විමුක්තිය සැපයේ සැනසීම ලබා ගන්න නිවැරදි ප්‍රතිපදාවක් නිවැරදි ක්‍රමවේදයක් නිවැරදි මාර්ගයක් හම්බ වෙලා නැහැ. ඉතින් මේ සම්බුද්ධ ශාසනය ඇසුරු කරගෙන බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළ ඒ නිවැරදි සද්ධාම් මග සදහම් මග විවරණය කරගන්න අපි හැමෝම පින්වන්ත වෙලා තියෙනවා ඒ නිසා තමයි මම මුලින්ම මතක් කරේ ඔබත් මාත් අපි හැමදෙනාම අතිශයින්ම පුණ්‍යවන්තයි පින්වන්තයි කුමන ආගමකට බැඳිලා කුමන තරාතිරම් වල හිටියත් කුමන කුමන ජීවිත ගත කරත් කුමන මතවාදයන් කරපින්නාගෙන හිටියත් ඔය හැම කෙනාටම කවදා හරි දවසක සංසාර දුකින් එතර වෙනවා නම් එතර වෙන්න තියෙන එකම මඟ බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඝටිත වූ මේ සදහම් මගයි වෙන මඟක් ඇත්තේ නැහැ. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සත්වයන්ගේ විසුද්ධිය පිණිස ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඉක්මවීම පිණිස ඥායස අධිගමාය ඒ අධිගම මාර්ගඵල සාක්ෂාත් කරගන්න එකම මගයි තියෙන්නේ ඒ ලෞතුරු බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සපිරෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඝටිත වූ සතර සතිපට්ඨානය හරහායි අපිට මේ සංසාර දුකෙන් එතර වෙන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් අද දවසේත් චතුරාර්ය සත්‍ය ධර්මය තුල විශේෂයෙන් ලෝක නිර්මාණය කරන ලෝකය නිර්මාණය කරන ලෝකයේ උපද්දලා දෙන ප්‍රධානම කාරණාව එහෙම නැත්නම් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කරලා දෙන්නයි අද දවසෙත් මම මේ කාල හෝරාව මිඩංගු කරගන්නේ. එනිසා කතමං චාවුසෝ දුක්ඛ සමුදයං බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රයේ සම්මා දිට්ඨිය 16 ආකාරයකට පෙන්වන තැන කම්මපත වාරයේ ආහාර වාරය මේ සත්‍ය වාරයේදී සත්‍ය වාරයේදී චතුරාර්ය සත්‍ය යම් කිසි කෙනෙක් දන්නවා නම් ඔහු සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනෙක්. ඒ නිසා මේ සත්‍ය වාරයේදී දුක්ඛ සත්‍ය පිළිබඳව මම පැහැදිලි කරන්න යන්නේ මාත්‍රිකා කලේ කාලයේ කෙටි නිසා ලෝක නිර්මාපකයෝ උන ප්‍රධානම අංග දෙකක් තියෙනවා අවිද්‍යාවත් තෘෂ්ණාවත් මේකෙන් තෘෂ්ණාව පිළිබඳවයි අද දවසේ මේ හැම දිනාටම පැහැදිලි කරන්න උත්සාහවත් වෙන්නේ ලෝකේ මවලා දෙන්නේ උපද්දලා දෙන්නේ නැවත නැවතත් සංසාරේ අරගෙන යන්නේ සියලු ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් සියල්ලම උපද්දලා දෙන්නේ මේ තෘෂ්ණාව නිසා ඒ නිසා පින්වතුනි තණ්හාවගේ ඉතුරු නැතුවම නිරුද්ධ වීම නිවනයි ඒ තණ්හාව ශේෂයක්වත් ඉතුරු කරන්නේ නැතුව නිරුද්ධ කරන්න නම් තණ්හාව කියන්නේ මොකක්ද තණ්හාව උපදින්නේ කොහෙද තණ්හාව පවතින්නේ කොහෙද තණ්හාව පවතින සියුම් පැතිකඩවල් සියුම් සියුම් තැන්වල සැඟවිලා ඉන්න පුළුවන් වෙස් වලාගෙන ඉන්න පුළුවන් ඒ නිසා වෙස් වලාගෙන ඉන්නකොට අපිට හිතෙන්නේ ඒ කුසල ධර්ම කියලා නමුත් කුසල ධර්ම කෙරෙහි යම් කැමැත්තක් තියෙනවා නම් එතන පවා තණ්හාව තියෙන්නේ රූපාවචර වේවා අරූපාවචර වේවා දිව්‍ය ලෝක වේවා ඒ හැම තැනකම උප්පත්තිය ලැබලා ඉන්නවා නම් නිකාන්ති තණ්හා වගේම ප්‍රතිසන්දියටත් මේ තණ්හාව ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නිසා යම් තැනක ජාතිය තියෙනවා නම් ඒ හැම තැනකම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් තියෙනවා. ඒ නිසා මොකක්ද මේ තණ්හාව කියලා කියන්නේ? තණ්හාව උපදින්නේ කොහෙද? පවතින්නේ කොහෙද? තණ්හාවගේ ප්‍රභේදයන් මොනවද? තණ්හාව දුරු කරගන්නේ කොහොමද? ඒ නිසා ලෝකයේ නැවත නැවතත් දුක උපදවලා දෙන ප්‍රධාන නිර්ණායකය වන මේ තණ්හාව පිළිබඳව අපි ලොකු දැනුමක් අවබෝධයක් ඇති කරගන්න ඕනේ පින්වතුනි යම්තාක් මේ ශාසනය පෙන්නන අධිගම මාර්ගඵල ලැබෙනවා නම් ලැබෙන්නේ හොඳට මතක තියාගන්න සාමූහික මෝහනයක් හරහා නෙවෙයි ඇයි මම මෙහෙම කියන්නේ වර්තමානයේ තුල ධර්මඥාණයට තියෙන දහම් දැනුමට තියෙන ඉඩ හැම වෙලේම මොට කරලා ඉවර වෙලා අපි හැම වෙලේම උත්සාහවත් වෙන්නේ සාමූහික මෝහනයක් තුලින් මොනවා හෝ බොහෝම ලතාවට බුදු ගුණ හරි අසුබය හරි මරණය හරි මේ දේවල් සජ්ජායනා කරමින් එක් ආකාරයකට හිත තැම්පත් කරගෙන ඒ එන අත්දැකීම් තමයි මාර්ගඵල කියලා ඉවර වෙලා අපි හැමෝම හිතන්න පෙළඹිලා තියෙන්නේ මුළු සමාජයක් භාවනා උපසංස්කෘතියක් හරහා යොමු වෙලා තියෙන්නේ පැත්තට නමුත් හොඳට මතක තියාගන්න ලෝකය තුල යම් සැපක් සැනසීමක් ලැබෙනවා නම් ඒ අතීතේ ලැබුණෙත් වර්තමානයේ ලැබෙන්නෙත් අනාගතයේ ලැබෙන්නෙත් තමන්ගේ ඥාන දර්ශනේ දියුණු කරගත්තාම යටත් පිරිසෙන් අපි කිව්වොත් හොඳට ඉගෙන ගත්තොත් තමන්ගේ නුවණ වැඩි දියුණු කරගත්තොත් නුවණ තියෙන කෙනාට බොහොම සැපෙන් සැනසීමෙන් ලෞකික ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ නුවණ තිබ්බ නිසාම තමයි පෙර ජීවිතෙත් නුවණින් යුක්තව කුසල ධර්ම කරගෙන ඒ ඥානය නිසා කම්මස්සගත සම්මා දිට්ඨිය නිසා දැනුම නිසා අවබෝධය නිසා තමයි අද දවසේ අපි මේ උපභෝග පරිභෝග සම්පත් සහිතව මනුස්ස ජීවිතයක් ලැබිලා මේ වගේ සැප සම්පත් විහරණය කරන්නේ. ඒ ලෞකික ජීවිතේ ඒ වගේම තමයි ලෝකෝත්තර මාර්ගයක් තුලින් සියලු ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෝ ඉක්මවන්න ඒද ඥාන දර්ශනයක් අපේ ජීවිත సంతානයේ තුල උපදවා ගන්න ඕනේ. ඒ ඥාන දර්ශනය උපදවා ගන්න බෑ චිත්ත සමාධිය පමණක් භජනය කරමින් ඇසුරු කරමින් චිත්ත සමාධිය උපයෝගී කරගෙන අපේ ජීවිතය තුළ ඒ ඥාන දර්ශනය උපදවා ගන්න නම් ශ්‍රුතමේ ඥානය හරහා අහලා දැනගෙන මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මොකක්ද? ඒ ආර්ය සත්‍යයත් ලෝකේ තියෙන සම්මුති සත්‍යයත් අතර වෙනස මොනවද කියලා නුවණකින් අපි තේරුම් ගන්න ඕනේ. ඒ නුවණට අවිද්‍යාව දුර වෙලා විද්‍යාව නිසා ඇත්ත ඇති හැටියෙන් දකිනකොට ලෝකේ කලකිරිලා නොවැළිලා මිදෙනවා. ඒ නිසා මේ ශාසනය අතිශයින්ම ප්‍රඥාවන්තයන්ටයි ඒ වගේම මේ ශාසනය අයිති වෙන්නේ නුවණකටයි ඥාන දර්ශනයකටයි එහෙම නැතුව මම මුලින් සඳහන් කරා වගේ සාමූහික මෝහණයට හෝ එහෙම නැත්නම් එකම කමඨහනක් තුළ හිත හුරු පුරුදු කරගෙන අනිකු සියලුම ධර්මතා අමතක කරලා පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ හුදකලා ඉන්න එක නෙවෙයි. ඒ නිසා එහෙම වස්තුකාමයෙන් අයින් වෙලා ක්ලේශකාමයෙන් අයින් වෙන හැටි හොඳට නුවණකින් අපි ඉගෙනගෙන දැනගෙන ඉන් පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික අහලා දැනගත්ත දේ දැකීම සඳහා මාර්ගයක් අපි හුරු පුරුදු කරනවා. ඒ නිසා පින්වතුනි ඒ නිසා ඒ සඳහා උපනිශ්‍රේ වෙන වටිනා කියන දහම් කොටසක් එහෙම නැත්නම් ලෝක නිර්මාපකයානෝ හැටියට හඳුන්වන මේ තෘෂ්ණාව පිළිබඳව එහෙම නැත්නම් දුක්ඛ සමුදයාරේ සත්‍ය පිළිබඳවයි මේ වෙලාවේ පැහැදිලි කරන්න උත්සාහවත් වෙන්නේ. මොකක්ද මේ තණ්හාව කියලා කියන්නේ? තෘෂ්ණාව කියලා කියන්නේ වෙන මුකුත් නෙවෙයි හිතේ ඇතිවෙන අකුසල චෛතසිකයක් වුණ මේ ලෝභ චෛතසිකයට තමයි තණ්හාව කියලා කියන්නේ. තණ්හාව කියන එකේ ස්වභාවය තමයි අත නොහැර නැවත නැවතත් ඇසුරු කරමින් ඒ පැත්තට නැඹුරු වෙලා ඇලිලා ඒ මතම කටයුතු කරනවා නම් ඒක තමයි තෘෂ්ණාවගේ කෘත්‍යය. දැනුත් දුක උපද්දලා දෙනවා සමුදයාචාරේ තණ්හාව. ඒ විතරක් නෙවෙයි දැන් දුක උපද්දලා දීලා දැන් නතර වෙනවා නම් කමක් නැහැ. අපිව අරගෙන යනවා නැවත නැවතත් වට්ට මූලික තණ්හාව හැටියට සසරට අරගෙන යනවා. එතකොට තෘෂ්ණාවේ කෘත්‍ය දෙකක් තියෙනවා දැනුත් දුක උපද්දලා දෙනවා ඒ වගේම සසරටත් අරගෙන යනවා සමුදයාචාර්ය තණ්හාව සහ වට්ට මූලික තණ්හාව හොඳට මෙතන ඉඳලා සිත යොමු කරගෙන කන් යොමු කරගෙන හිත කොහේවත් යවන්නේ නැතුව නුවණින් යුක්තව මේ දහම් පද ටිකේ අර්ථ තමන්ගේ ජීවිතවලට එකතු කරගන්න පුංචි පුංචි කතා කියලා හිත කර්මන්නේ කරලා හිත සතුටටපත් කරලා මේ පැත්තට හිත නැඹුරු කරගෙන මේ විදිහට පිළිවෙල කතාව කියලා ධර්ම දේශනා කරන්න කාලයක් නෙවෙයි අපිට බොහෝම සුළු කාලයක් තියෙන්නේ. ඒ නිසා ඍජුවම දහම් කාරණාවට ගියා. දුක පිරිසිඳ දකින්න ඕනේ හාත්පසින් තියෙන දුක ආර්ය වූ නුවණකින් අපි පිරිසිදු දකින්න ඕනේ. ඒ නිසා දුක පිරිසිදු දත යුත්තක්. සමුදය තමයි ප්‍රහාණය කළ යුත්තේ. Nirodhe සාක්ෂාත් කළ යුත්තක්. මග වැඩි යුතු ධර්මතාවයක්. චතුරාර්ය සත්‍යේ අපි කරන්න ඕනේ මොන වගේ කොටසක්ද කියලා පෙන්නලා තියෙනවා දුක හාත්පසින් පිරිසිඳ දකින්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ දුක පිරිසිඳ දැක්කහම අපිට දුක දුරු කරන්න කියලා හැම කරන්න බෑ. දුක කියන්නේ ඵලයක්. ඵලේ නැති කරන්න බෑ. ඵලේ ඇතිවන හේතුව නැති කරන්න නැතුව. ඒ නිසා ඵලය පිළිබඳව මේ හැම තැනකම පවතින්නේ අත නිබ්බින්දති දුක්ඛේ. හැම තැනම පවතින්නේ දුකයි කියන ස්වභාවය. අස්සක් මුල්ලක් නැර හැම තැනකම සැප සහගත වේවා උපේක්ඛා සහගත වේවා ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප ආකාරයට කාමාවචර වේවා රූපාවචර වේවා අරූපාවචර වේවා දිව්‍ය ලෝකවල හැම තැනකම සංකත ප්‍රත්‍යයෙන් හටගත්ත හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත යමක් තියෙනවනම් ඒ හැම ධර්මතාවයක්ම අනිත්‍ය ස්වභාවයට පත්වෙන විපරිණාම ස්වභාවයට පත්වෙන සංකත අර්ථයේ තියෙනවනම් පීලන අර්ථයේ තියෙනවා නම් සංతాප අර්ථයේ තියෙනවා නම් ඒ හැම දෙයක්ම දුකයි කියන ස්වභාවයෙන් නුවණින් යුක්තව තේරුම් ගන්න ඕනේ දුක හාත්පසින් අවබෝධ කරගන්න ඕනේ. පින්වතුනි ඒකට කියනවා මේ දුක කියන එක දුක්ඛ දුක්ඛ අර්ථයෙන්ම විතරක් අපි අවබෝධ කරගන්න නැතුව දිව්‍ය ලෝක රූපාවචර අරූපාවචර මේ බ්‍රහ්ම ලෝකවලත් පවතින දුක හැබැයි දැනෙන්නේ සැප හැටියට උපන්න දවසේ ඉඳලා චුත වෙන තැන දක්වාම සැපයි පවතින්නේ. නමුත් ඒ සැපය පවතින්නේ දුක තුල කියන කාරණාව දුකේ ලක්ෂණ එතන තියෙනවා කියන කාරණාව අපි දැනගන්න ඕනේ. හොඳයි දුක ඇති කරන හේතුව බුදුරජාණන් වහන්සේ අනේක ಜಾති සංසාරං සන්ධාවිසං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං නැවත නැවතත් ඉපදීම දුකක් යයි දැනගෙන ඉපදීම කොතන හෝ තැනක රූපාවචර වේවා අරූපාවචර වේවා දිව්‍ය ලෝක වේවා කොතන හරි සුගතිගාමි උප්පත්තියක් හරි තියෙනවා නම් නැවත නැවතත් මේ ජාතිය උප්පත්තිය දුකක් යයි දැනගෙන දුක්ඛ නිරෝධය වෙනුවෙන් එහෙම නැත්නම් ජාති නිරෝධය වෙනුවෙන් කල්ප අසංඛ්‍ය ගණනක් මඟ හොයාගෙන ඒ මේ ඇත සැරිසරුවා උත්සාහවත් වුණා. මම දැන් හොයාගත්ත තෘෂ්ණාව නැමැති ගේ හදන වඩුවා ගාහකාරක දිඨෝසී පුනගේ හන්න කාහසී ආයෙ ඔබ මට කවදාවත් ගෙවල් හදන්නේ ඔබගේ කැණි මඩල මං සුණු විසුණු කරලා දැම්මා පරාල සියල්ල මං කඩලා බිඳලා දැම්මා එම්බල තෘෂ්ණාව බෝ මං අල්ලගත්ත හොයාගත්තා ඔන්න එහෙනම් මේ තණ්හාව කියන කාරණාව දුක උපදවන මූලික ප්‍රභවයයි මූලික හේතුවයි කියන කාරණාව බුදු පියාණන් වහන්සේ දැනගත්ත අවබෝධ කරගත්ත මේ තණ්හාවටත් හේතුවක් තියෙනවා තෘෂ්ණාවට හේතුව තමයි අවිද්‍යාව අවිද්‍යා තණ්හා තමයි මූලක්ලේශ දෙකක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ තණ්හාව ඇති වෙන්නේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අවිද්‍යා පත්‍යා සංඛාර සංඛාර පත්‍යා විඥාන විඥාන පත්‍යා නාම රූප සලායතන පස්ස වේදනා ආදී වශයෙන් මෙහෙම පෙන්නන තැන කෙටි කරලා අපි ගන්නවා තණ්හාවට හේතුව අවිද්‍යාව හැටියට මේ රූපේ වේදනාවේ සංඥාව සංකාරේ යථා ස්වභාවය නොදන්නාකම නිසා තමයි ලෝකය නැවත නැවතත් මේ ස්කන්ධයන් වලට තණ්හා කරලා සසරට යන්නේ පින්වතුනි ඒ නිසා මේ තණ්හාව කියන එක ප්‍රධාන ద్వාර 6කින් තමයි උපදින්නේ. චක්කුද්්වාරේ, සෝතද්්වාරේ, ගානද්්වාරේ, જીවහාද්්වාරේ, කායද්්වාරේ, මනෝද්්වාරේ කියන මේ ద్వාර 6 පාදක කරගෙන රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එතකොට අපිට තණ්හා උපදින්නේ කොහොමද? ඇහැ මුල් කාරණාව කරගෙන පේන රූපය අරබයා අපිට පුංචි දරුවෝ හැටියට, ගෙවල් දොරවල් හැටියට, යාන වාහන හැටියට, පොත් පෑන් ඇඳුම් පැළඳුම් හැටියට පේන යම් තාක් රූප තියෙනවා නම් ඒ රූප අරබයා රූප තණ්හා, සද්ද තණ්හා, ප්‍රියමනාප ආදරයෙන් කතා කරන ශබ්දයන්, ගීතයන් ආදී වශයෙන් නොයෙකුත් ආකාරයේ අපිට ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප ශබ්ද තියෙනවනම් හැම දෙයකටම අපි ඇලෙනවනම් සද්ද තණ්හා ඒ වගේම තමයි ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා ඔන්න තෘෂ්ණාව අපේ මනස තුල පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල උපදිනවනම් උපදින්නේ මේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ద్వාර 6 ඇසුරු කරගෙන මේ ගෝචර බාහිර රූපත් එක්ක තමයි ගනුදෙනු කරලා තණ්හා උපදින්නේ. හොඳයි මේ හය ආකාරයක තණ්හාව ඊට පස්සේ නියෝජනය කරනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන්. මේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා මේ තණ්හාව කෙනෙකුට මේ කාම ලෝකේ සතර මහා ධාතු ඝටිත මේ කාමයේම භුක්ති විඳින්න කැමැත්ත ඇති කරලා දෙනවා. කෙනෙකුට මේ තණ්හාව රූපාවචර භවයන් පිළිබඳව එහි ගිහින් බොහොම සැපෙන් සැනසීමෙන් ශාන්ත ප්‍රණීතව ඒ ජීවිතය තුල ජීවත් වෙන්න ඕනේ කියලා ඉවරලා භවයන් ප්‍රාර්ථනා කරමින් භව තණ්හාව හැටියටත් ඊට පස්සේ මේ ජීවිතයෙන් අයින් වෙලා මරණයෙන් පස්සේ ජීවිතයක් නැහැ. එහෙම නැත්නම් ඊළඟ ආත්ම භාවයෙන් එහා පැත්තේ ඒ රූපාවචර අරූපාවචර භවයන්ගෙන් එහා පැත්තේ ඒ දිව්‍ය ලෝකවලින් එහා පැත්තේ සත්වපුජ්‍යල ස්වභාවයක් නැවත පැවැත්මක් නැහැ කියලා එවුල්ලා විභවයම ප්‍රාර්ථනා කරමින් යම් කිසි කෙනෙක් ප්‍රතිපදා පූර්ණණය කරනවා නම් මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා හය ආකාරයකට හය වරක් තුන 18යි මේ 18 ආකාරයට අධ්‍යාත්මික මම වුණ මගේ වුණ මගේ ආත්මය වුණ මේ පංච උපාදානස්කන්ධ පැත්තෙනොත් අපි මේ 18 ආකාරයට හිතනවා කියනවා කරනවා ඒ වගේම බාහිර පර සත්තානං වා පර පුද්ගලානං වා පර සත්වයන් පර පුජ්‍යලයන් හැටියට අන් අයගේ ඒ ජීවිත සම්පතිය දිහා බලලා ඒ පැත්තෙනුත් අපි මේ 18 ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. එතකොට 18යි 18යි 36යි. එතකොට මේ ආකාරයට අපි ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ මේක අතීතෙත් අපි ওই විදිහටම කල්පනා කරා වර්තමානෙත් මේ විදිහටම අපි කල්පනා කරනවා අනාගතෙත් ඒ විදිහටම අපි කල්පනා කරනවා ඒ විදිහට මේ විදිහට තණ්හාව 108 ආකාරයකට ක්‍රියාත්මක වෙලා අපිව නැවත නැවතත් වංචාකාරයේ මායාකාරයේ හැටියට ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප සැපයක් සැනසීමක්ම උදා කරලා දෙන අර්ථයෙන් අපිව රවට්ටගෙන අපිව සංසාරයට අරගෙන යනවා දැනුත් වෙහෙස විඩාව දුක උපද්දලා දීලා දැන් අතර කරන්නෙත් නෑ හිමීට නැවත වතාවක් සසරට අරගෙන යනවා ඒ නිසා මේ තණ්හාවේ තියෙන ඒ වදක ස්වභාවය වංචාකාරී ස්වභාවය අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ එනිසා මේ තෘෂ්ණාව එහෙම 108 ආකාරයකට ක්‍රියාත්මක වෙනකොට මේ තෘෂ්ණාව උපදින්නේ කොහෙද පවතින්නේ කොහෙද චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවේසමානා නිවේසති රූපාලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති ඔන්න මේ සත්‍ය වාරයේදී සතර සතිපට්ඨානයේ තුල සත්‍ය වාරයේදී ධම්මානුපස්සනාවේ මේ චතුරාර්ය සත්‍ය සමුදය ආර්ය සත්‍ය පෙන්නන තැන පෙන්නනවා පින්වතුනි මේ තෘෂ්ණාව උපදින්නේ කොහෙද පවතින්නේ කොහෙද කියන කාරණාව මොකද තණ්හාව නැති කරන්න නම් විනාශ කරන්න නම් ඒ තණ්හාව ඉන්නේ කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ කොහෙද රැඳිලා ඉන්නේ කොහෙද කියලා ඒ තණ්හාවගේ නිවාසස්ථාන තණ්හා වැඩෙන පෝෂණය වෙන තැන් අපි අස්සක් මුල්ලක් නෑර දැන් හොයාගන්න ඕනේ. ඉතින් එහෙම හොයාගෙන තණ්හාවට ප්‍රතිකර්ම කරන්නේ නැතුව කුමන හෝ භාවනාවක් තුල ඉඳගෙන අපි හොඳට හිත සමාධිගත කරා කියලා තෘෂ්ණාවගේ ඒ සියුම් සියුම් තැන් ප්‍රභේදයන් ස්වභාවයන් අවබෝධ කරගන්න නැතුව අපිට කවදාවත් තණ්හාව දුරු කරන්න බෑ. එනිසා පින්වතුනි තණ්හාව උපදින්නේ කොහෙද පවතින්නේ කොහෙද වැඩෙන්නේ කොහෙද කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා අපිට බුද්ධ වචනේ ඉක්මවා යන්න බෑ ඒ නිසා තමයි සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාව තුල සත්‍ය වාරයේදී සත්‍ය පබ්බයේදී පෙන්වන්නේ චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත නිවිසමානා නිවිසති ආයතන 6ටම පෙන්නනවා මේ ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි එහි තමයි තණ්හා උපදින්නේ එහි තමයි තණ්හාව පවතින්නේ හැබැයි නිරුද්ධ වෙනවා නම් තණ්හාව නිරුද්ධ වෙන්නේ ඇහිමයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා පින්වතුනි මේ තණ්හාව කියන එක මහා පුදුමාකාර වංචනික ධර්මතාවයක්. අපි තණ්හාව කියලා දන්නේ නැහැ. මං ආදරේ මගේ දරුවන්ට මගේ පුංචි සුරතල් දරුවන් හවසට මම එනකොට වැඩ ඇරිලා ඉස්සරහට දුවගෙන ඇවිල්ලා තාත්තේ අම්මේ කියලා අතේ එල්ලෙනකොට වඩා ගන්නකොට හුරතල් කරනකොට මට මොනතරම් සැපයක් සැනසීමක් ජීවිතේට දැනෙනවද ඒ වගේම තමයි කොහේ ගියත් මගේ ගෙදරට ගියපුවාම වතුර උගුරක් මොනකොට මොනතරම් සැපයක් සැනසීමක් දැනෙනවද? ඒ වගේම තමයි මට ඒ තියෙන ඉඩකඩම් වතු පිට දේපල නිසානේ ජීවිතේට සැපෙන්නේ. අපි හිතන්නේ ওই විදිහට සවිඥානික අවිඥානික ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප දේවල් නිසා තමයි ජීවිතේට සැපෙන්නේ කියලා අනාර්ය දර්ශනය නමුත් ආර්යයන් වහන්සේලා හොඳට දන්නවා යම් කිසි දෙයක් බාහිර භෞතිකව අපිට හම්බ වෙනවා නම් ඒ හම්බෙන හැම දෙයක්ම ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතා නම් ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතා ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධ ස්වභාවයට පත්වෙනවා නම් ඒ හැම දෙයක්ම අනිත්‍ය ස්වභාවයට යටත් නම් ජරා මරණේ හිමිකාරයෙක් නම් ඒ හැම ධර්මතාවයක්ම එහෙමනම් මම ඒ ධර්මතා මම මගේ මගේ ආත්මය හැටියට තණ්හාවෙන්, ditthියෙන්, මානෙන් අරගෙන අපි කටයුතු කරනවා නම් ජරා මරණයටපත් වෙන අනිත්‍ය වෙන ධර්මතා ඇයි මම අනිත්‍ය වෙනවා කියලා කිව්වේ ඒ හැම තැනකම ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතා ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා නම් පවතින් නැත්නම් අනිත්‍ය ලක්ෂණය තියෙනවා නම් යද නිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍ය නම් හොඳට මතක තියාගන්න ප්‍රත්‍යයෙන් හටගත් සියලුම ධර්මතා අනිත්‍යයි ඒ අනිත්‍ය ධර්මතා හොඳට අපි නුවණින් අවබෝධ කරගන්න ඕනේ අනිත්‍ය වෙන ධර්මතා නුවණින් හොඳට අවබෝධ කරගෙන ඒවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා හොඳට නුවණින් දැක්කහම අන්න එදාට අපි කලකිරෙනවා. එහෙම නැති වෙච්ච හැම වෙලාවෙම අනිත්‍ය වෙන ධර්මතා ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතා කොටසක් මම කියලා ගන්නවා. කොටසක් මගේ කියලා ගන්නවා කොටසක් මගේ ආත්මය කියලා ගන්නවා එතකොට මම කියලා අරගෙන තියෙන්නේ මොකක්ද අනිත්‍ය වෙන ධර්මතා මම කියලා අරගෙන තියලා තියෙන්නේ මොකක්ද? ජරාවටපත් වෙන ධර්මතා. මම කියලා අරගෙන තියෙන්නේ මොනවද? මරණය හිමිකාරයෙක් කොට ඉන්න ධර්මතා. එතකොට මම කියලා අරගෙන තියෙන්නේ සුළු කරලා උත්තරේ ගත්තොත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් වලටපත් වෙන අනිත්‍ය වෙන ධර්මතා කොටසක් මම කියලා තුරුල් කරගෙන මම කියලා අරගෙන මම දුක් නැතිව ඉඳ හදනවා මම එහෙම කොච්චර ඉඳ හැදුවත් ඒ ධර්මතාවල ලක්ෂණය තමයි අනිත්‍ය ස්වභාවය ප්‍රත්‍යයෙන් හටගත්තා නම් ඒ ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතා හැම දෙයක්ම යද නිච්ඡං යමක් අනිත්‍ය නම් තන් දුක්ඛං ඒක දුකයි හැබැයි දුක්ඛ දුක්ඛාර්ථයෙන් නැති වෙන්න පුළුවන් සැපසහගත වෙන්න පුළුවන් නමුත් අනිත්‍ය ස්වභාවය එතන තියෙනවා නම් එතන ආයුෂයන්ගේ පිරිහෙන බවකින් ජරාවටපත් වෙන බවක් තියෙනවා නම් අපි වගේ මේ හැම රැලි වැටෙන කේස් ඉදෙන දත් කැඩෙන, ඒ වගේම ඇස් නොපෙනෙන ආදී ඉන්ද්‍රිය මුහු පුරා යන මේ දුර්වල වෙන මෙහෙම ස්වභාවයක් නැති වුණත් ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ ආයුෂයන්ගේ ෂේ වෙන බවක් තියෙනවා නම් මේක ජරාව. ඒ නිසා ජරා මරණ ධර්මතා මම කරලා අරගෙන මගේ කියලා අරගෙන මගේ ආත්මය කියලා අරගෙන කෙටියෙන් ගත්තොත් දුක මම කියලා අරගෙන ඇයි දුක මම කියලා ගත්තා කියලා කිව්වේ යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් තන් දුක්ඛං ඒක දුකක්. ඔව් එතකොට මේ කය කියලා මම අරගෙන තියෙන හැම ධර්මතාවයක්ම ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා නම් අනිත්‍ය ස්වභාවයට යටයි නම් ඒ හැම දෙයක්ම අනිත්‍යයි නම් ඒක දුකක්. ඒ නිසා ලෝකයා මේ දුක මම කියලා අරගෙන දුක මගේ කියලා අරගෙන දුක මගේ ආත්මයයි කියලා දෝතිම්ම දුක තුරුළු කරගෙන දුක නැතිව ඉන්න උත්සාහවත් වෙනවා හොඳට පින්වතුන් කල්පනා කරලා බලන්න මොන්නතරම් අනුවන ක්‍රියාවක්ද දුක දෝතිම්ම තුරුළු කරගෙන බදාගෙන දුක අතහරින්නේ නැතුව දුකම තුරුළු කරගෙන උත්සාහවත් වෙනවා දුක නැතුව ඉන්න මේ තරම් අනුවන ක්‍රියාවකින් කවදාවත් දුක නැති කරන්න බෑ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ ඔය ක්‍රමවේදේ වැරදි. ඕගොල්ලොන්ට තේරෙන්නේ නැහැ දරුවනේ. ඒ නිසා දුක කියන එක ඉස්සලා හොඳට අවබෝධ කරගන්න දුක පිරිසිඳ දකින්න දුක අවබෝධ කරගන්න දුක අවබෝධ කරගෙන ඊට පස්සේ දුකට ඔබටවත් මටවත් කරන්න දෙයක් නැහැ. ඇයි ඒ? එනිසා ඒක පුරාණ අවිද්‍යා සංකාර නිසා ඒ වගේම වර්තමාන අවිද්‍යාවත් යෙදිලා පුරාණ අවිද්‍යාවේදීලා යම් ආකාරයක් කොටසක් නියෝජනය කරනවා ඒ වගේ වර්තමාන අවිද්‍යාවේදීලත් අපිට පංච උපාදානස්කන්ධ ලෝකේ උපද්දලා දෙනවා කෙසේ වුණත් සුළු කරලා ගත්තාම අවිද්‍යාව ඇතිකල්ලි අවිද්‍යා පත්‍ය සංඛාරා ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප රූපයන් හැටියට ලෝකයන් හැටියට පෙන්නලා අපිට දුක උපද්දලා දෙන තැනක දුකට අපිට මුකුත් කරන්න බෑ. අපිට පුළුවන් දුක උපදවලා දෙන හේතුව නැති කරන්න. හොඳට මතක තියාගන්න ලෝකයක් මෙච්චර කාලයකට කරේ ඵලයට ප්‍රතික්‍රියා දක්වන එකයි. ඵලයට ප්‍රතික්‍රියා දක්වා කියලා නැවත නැවතත් දුක උපදින්න නැතුව තියෙන්නේ නැහැ. ඒ නිසා මේ ශාසනයේ සුවිශේෂී වෙනසක් තියෙනවා. ඒ තමයි ඒ ඵලයට මුකුත් කරන්න යන්නේ ඵලය උපදවන හේතුව හොයලා හිමීට හේතුවම සමූල ඝාතනය කරලා දානවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දුක හොඳට අවබෝධ කරගන්න කොහෙද පවතින්නේ කොහෙද තියෙන්නේ කියලා හොඳට අවබෝධ කරගන්න කියලා ඊට පස්සේ දුක ඇතිවන හේතුව හේතුව නැතිකරන්න අපිට මඟ පෙන්නවා හේතුව නැතිකරන්න මඟ පෙන්නවා එතකොට මේ දුක කියන එක මතක තියාගන්න දුක කියන එක හාත්පස හැම ධර්මතාවයක්ම අපිට හම්බ වෙනවා නම් ප්‍රත්‍යයෙන් හටගත්ත මේක දුක. මේ අරබයා තියෙන තණ්හාව දුරු කරගන්න ඕනේ. තණ්හාව කිව්වහම තණ්හාවේ සියුම්ම තැන අනුසය මට්ටම ඉඳලා වීතික්කම අවස්ථාව දක්වාම කය වචන දෙකෙන් ඒ ක්‍රියාත්මක වෙන තැන දක්වාම අපි මේ තණ්හාව කියන එක උපදින පවතින තැන් දැනගන්න ඕනේ. දැන් අපි නම් දන්නවා ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප රූපයන් දකින්නකොට ගෙවල් දොරවල් යාන වාහන අමුදරුවෝ නොයේකු දේවල් ඇඳුම් පැළඳුම් එහෙම නැත්නම් ක්‍රීඩා භාණ්ඩ ආභරණ නොයේකු දේවල් දන්නකොට අපි දන්නවා අප්පා මෙතන මේවට තණ්හාව ඇති කරගත්තොත් ඒ කාන්තෙන් නැවත නැවතත් මේ දුක්සහිත සංසාරේ යන්න සිද්ධ වෙනවා. දුකට හේතුව තණ්හාව කියලා අපි විතරක් නෙවෙයි අන්‍ය තීර්ථකයෝ අන්‍ය ශාස්ත්‍රවරු පවා දන්නවා දුකට හේතුව තණ්හාව කියලා. ඔන්න ඊට පස්සේ ඒ ඇත්තෝ දුක කියලා තේරුම් ගත්තා. දුකට හේතුව තණ්හාව කියලා ඒ ඇත්තෝ මේක දැනගත්තා. ඒ ඇත්තෝ දන්නවා තණ්හාව නැති දුක නැති කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ හැමෝම බාගෙට දැනගෙන තියෙන්නේ තණ්හාව නැති කරන්න ඒගොල්ලෝ මොකද කරන්නේ? තියෙන දේවල් ඔක්කොම අතහරිනවා. වස්තුකාම වශයෙන් යටත් පිරිසෙන් නිගණ්ඨනාත පුත්තුමා තණ්හාව නැති කරන්න තමන් ඇඳගෙන ඉන්න වස්ත්‍රය පවා අතහැරලා දැම්මා. මතක තියාගන්න එහෙම තණ්හාව නිරුද්ධ කරන්න බෑ. දුකට හේතුව තණ්හාව තමයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තණ්හාවේ රළු ස්වභාවය අඩු කරගන්න ටිකක් අතහරින්න දාණය දෙන්න දාන පාරමිතාවක් හැටියට හුරු කරගන්න. හැබැයි මතක තියාගන්න මග හැටියට පෙන්වන්නේ සම්මා දිට්ඨි. ඇත්ත ඇති හැටියෙන් දැක්කොත් විතරමයි තණ්හාවගේ නිර්වශේෂ නිරෝධය සිද්ධ වෙන්නේ. ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්නේ සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටියෙන් දැකීම නිසා. ඇත්ත ඇති හැටියෙන් දැකීම සඳහා පින්වතුනි ඊට පස්සේ තණ්හාව අඩු කර ගැනීම සඳහා දන් දෙන්න, සිල් රකින්න කියලා මේ තියෙන දේවල් බොහෝ දේවල් අතහරින්න කියලා හුරු කරේ, පුරුදු කරේ, දේශනා කරේ මේ තණ්හාව සම්පූර්ණයෙන් අතහැරීමෙන් දුරු කරන්න නෙවෙයි. ඒ නිසා මේ මාර්ගයට අවතීර්ණ වෙන්න පසුබිම සකස් කර ගැනීම සඳහා තමයි දාන ආදී කුසල ධර්මයන් સિદ્ધ කරන්න කියලා කිව්වේ. ඒ කුසලය මත පිහිටලා ඒ සියුම් මානසික මත්තම මත පිහිටලා එතන ඉඳලා පටන් ගන්න මේ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව හැටියට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්නද පින්වතුනි ඒ නිසා මම මුලින්ම සඳහන් කරේ මේ ශාසනයේ ඒ විමුක්තිය අධිගම මාර්ගඵල හැම වෙලේම ලැබෙන්නේ කුමන කාරණාවක් මතද ඥාන දර්ශනය මතයි මේ ශාසනයෙන් බැහැර වේවා යම්කිසි කෙනෙකුගේ ජීවිතේ සාර්ථක වෙන්නේ සැපසැනසීම ලෞකික වශයෙන් හරි ලැබෙන්නේ නුවණක් නිසා ඥාන දර්ශනයක් නිසා ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ දැනුමක් නිසා තමයි හැම වෙලේම ලෞකික ජීවිතයක පවා සැපසැනසීම ලැබෙන්නේ. හොඳට නිකන් ඕගොල්ලෝ හිතලා බලන්න මුකුත්ම තේරෙන්නේ නැති දැනුමක් නැති ඉගෙනගෙන නැති ඒ වගේම හිතන්න හැකියාවක් නැති යම් කිසි කෙනෙකුට මේ සියල්ලම පහළ වෙනවද කියලා නෑ පුරාණ කර්මයට ලැබෙන ඇත්තෝ ඒ පෙරත් හිත දියුණු කරපු නිසා ඒ ඥාන දර්ශනයන් නිසා කම්මසගත සම්මාදිට්ඨිය හරි නුවණ තියෙන නිසා තමයි ශිල්ප ශාස්ත්‍රයන් ඉගෙනගෙන දාන ආදී කුසල ධර්මයන් સિદ્ધ කරලා කර්මයේ කර්මඵල ආධාන නුවණින් යුක්තව මේ ජීවිතේ සැප සම්පත් ලැබිලා තියෙන්නේ. කෙනෙක් මේ ජීවිතේ දුක්පත් වෙලා ඉපදුනත් හොඳට සිහිය නුවණ හුරු කරලා හිතන්න පුළුවන් මනසක් ඇති කරගෙන ਵਿਚාරශීලී භවෙන් යුක්තව නුවණ අවදි කරගත්ත නිසා නේද රැකියාවක් ලැබිලා ඉගෙනගෙන ගෙයක් දොරක් වතු පිටි ටිකක් හදාගෙන අමුදරුවොත් එක්ක බොහොම සැපෙන් සැනසීමෙන් ඉන්නේ. ඒ නිසා මේ හැම තැනකම තියෙනවා නුවණක් නිසා තමයි ලෞකික වශයෙන් වේවා සැපයක් සැනසීමක් ලැබෙන්නේ. ලෝකෝත්තර වශයෙන් කවර කතාවක්ද? ඒ නිසා ලෝකෝත්තර වශයෙන් හරි අපිට සැපය සැනසීම උදා කරගන්න නම් ඒ ඥාන දර්ශනයෙන් නුවණ උපදවා ගත යුතුයමයි. එහෙම නැත්නම් අදහන්න විශ්වාස කරන්න කියන ඒ පදනම් මත දේවි දේව සංකල්පයන් තුල විශ්වාස කරපල්ලා අදහපල්ලා කියන මේ සංකල්ප මත නෙවෙයි සැපය සැනසීම විමුක්තිය ලැබෙන්නේ සැනසීම ලැබෙන්නේ එනිසා හොඳට මතක තියාගන්න තමන්ගේ මනස වෙනස් කරගන්න පුළුවන් වුණොත් ඒ වෙනස් වෙච්ච මනසෙන් තමයි ඔබටත් මටත් අපි හැම දිනාටම ඒ විමුක්තිය ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒ නිසා තණ්හාවගේ සියුම්ම තැන තමයි ඇස් ඉදිරි පිටට එන වර්ණ සටහනක් හැඩ සටහනක් උපාදාය රූපයක් හම්බ වෙන තැනක පවා ඒ මට්ටමේදී නුවණ ඉපදුනේ නැත්තම් නුවණ උපදවා ගන්න බැරි වුණොත් මෙතනද පටිච්ච සමුප්පන්න වූ ධර්මතාවයක් තියෙන්නේ හේතුඵල ධමයක් නිසා ඉපදුන මේ වර්ණ සටහන හැඩ සටහන ප්‍රත්‍යයෙන් හටගෙන හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා මේක කලින් තිබුණා නෙවෙයි තියෙනව නෙවෙයි වර්තමානයේ ඇස් ඉදිරි පිටර මේ තියෙනව නෙවෙයි හේතු නිසාමයි හටගත්තේ එකදු හේතුකටත් අයිති නෑ මේ වර්තමානයේක පටිච්ච සමුප්පන්නමක වර්තමානයේ කියලා කියන්නත් බෑ කියපු ගමන් වැරදි අවබෝධයක් එන්නේ වර්තමානයත් අතීත සාපේක්ෂවයි අනාගතයට සාපේක්ෂවයි වර්තමානයේ කියලා කියන්නේ මේකට කියන නියම වචනය තමයි පච්චුප්පන්න ධර්මතාවය ඒ නිසා පච්චුප්පන්න ධර්මතාවය පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් හැටියට නුවණින් දැක්කොත් අන්න එදාට පින්වතුනි ඒකද ප්‍රත්‍යයෙන් හටගත්තා නම් ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙන අනිත්‍ය ධර්මතාවය කියලා දැක්කොත් ඒ දවස ඒ ධර්මතා ඇති බවින් හම්බ වෙන්නේ ඒ නිසා නැහැ කියලා කියන්නේ නැහැ ප්‍රත්‍යයෙන් හටගත්තා ප්‍රත්‍ය තියෙනකම් පවතින ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා ඒ නිසා හැම මොහොතකම පේන ඇහෙන දැනෙන දැනගන්න හැම ධර්මතාවයක්ම දිට්ඨි සුතමුත විඤ්ඤාත දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං පේන ඇහෙන දැනෙන හැම ධර්මතාවයක්ම වර්තමානයේක උපදින්නේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් පච්චුප්පන්න ධර්මතාවයක් පැත්තකට යනවත් එකම හේති නිරෝධයෙන් මේ ලෝකේ ශුන්්‍යතයි සත්ව පුජ්‍යල භාවයෙන් තොරයි ඒ වගේම නිමිති නැ අනිමිත්තයි ඒ වගේම ප්‍රාර්ථනා කරන්න කිසිදු දෙයක් නැහැ කියලා අනිමිත්ත ශුන්්‍යත අපනිහිත ස්වභාවයේ එළඹ සිටිනවා ඥාන දර්ශනය නිසාම ඒ නිසා අන්න එදාට බුදු පියාණන් වහන්සේ දා සිංහනාද කරා වගේ උදාන වාක්‍ය ප්‍රකාශ කරා වගේ ගහකාරක දිඨෝසි පුනගේහන්න කාහසි එම්බල වඩුව උඹ ආයේ මට කවදාවත් ගෙවල් හදන්නේ මං උඹ හොයාගත්ත අල්ලගත්ත මෙච්චර කාලයක් මං සංසාරේ මේ ඇති සැරිසරලා සැරිසරලා උඹ හොයන්න තමයි වෙහෙසුනේ මහන්සුනේ උඹ දැන් මං බොටුවෙන් අල්ලගත්ත උඹ මං හොයාගත්ත ඒ වගේ අපිටත් කවදාරි දවසක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන සතර සතිපට්ඨානය අසුරු කරගෙන ඥාන දර්ශනයෙන් අපි හැමදෙනාම උත්සාහවත් වුණොත් අපිට පුළුවන් එදා මහරහතන් වහන්සේලා සිංහනාද කරා වගේම මේ දුකට හේතුව සමුදය සත්‍ය යමක් උපදිනවා නම් ඒකට හේතුව තණ්හාව තණ්හා ක්ඛයෝ නිරෝධෝ නිබ්බානං තණ්හාවගේ ඡය කිරීම නිරෝධයයි ඒ නිසා හීනා ಜಾති මට ಜಾතිය ඡය වුණා කියලා සිංහනාද කරන්න පුළුවන් වුසිතම් බ්‍රහ්මචරියං බ්‍රහ්මචර්යාව සම්පූර්ණයි නාපරං ඉත්තත්තායති පජානාති මත්තේ කල යුත්තක් නෑ කියලා අපිට සිංහනාද කරන්න පුළුවන් මේ ධම් කරුණු ටික හරියට තේරුණොත් බුදු පියාණන් වහන්සේ මොනතරම් සම්මා සම්බුද්ධයිද මොනතරම් අරහන් ස්වභාවයෙන් යුක්තයිද මේ ධර්මය මොනතරම් ස්වාක්කාතයිද මනාකොට දේශනා කරලා තියෙනවද ඒ වගේම සාන්දෘෂ්ටිකයිද ඒ වගේම අකාලිකයිද කල් නොයවාම මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද කියන කාරණාව අපිට කෙනෙක් කියන්නේ නැතුව ඉබේම අපේ මුවින් පිට වෙන දවසක් එනවා ඒ ධර්මයේ ආభాෂය ධර්මයේ සෙවණැල්ල සිසිලස ලැබමින් අපේ මනස හරහා ධර්මයේ දැක්කොත් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ධර්මය හරහා බුදුහාමුදුරු දැක්කොත් බුදුහාමුදුරන සමීප වුණොත් බුදුහාමුදුරු ඒකාන්තෙන් අපේ හිස පිරිමැදලා අපිට ආරක්ෂාව සැනසීම ලබලා දෙනවා. ඒ නිසා ඒ ආරක්ෂාව, ඒ සැනසීම, ඒ රැකවරණේ උදා කරගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ සමීපයට ගියොත් විතරයි බුදු පියාණන් වහන්සේ සමීපයට යන්න නම් බුදු පියාණන් වහන්සේ දකින්න නම් ධර්මය අවබෝධ කරගන්න ඕනේ ධර්මය අවබෝධ කරගත්තොත් විතරමයි අපිට පුළුවන් මේ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න. ඒ නිසා සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙලා බුදු පියාණන් වහන්සේගේ ඖරෂ පුත්‍රයෙක් හැටියට මේ සංසාර දුකින් එතර වෙන්න හැම දිනාටම මේ ධර්ම දේශනාව මහෝපකාරී වේවා හේතුපනිශ්‍ර වේවා කියලා ආශිර්වාද කරමින් අපි දේශනාව හමාර කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි පින් ලබා ගත්තා වූ සියලුම දෙවියන් දේවාශිර්වාදයෙන් තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් මේ මහා පුණ්‍ය ශක්තිය බලයෙන් ජීවිතේ පුරාවට ඇතිවෙනා වූ ලෙඩ දුක් කරදර බාධක හතුරු අන්තරාන් අපල උපද්‍ර මේ සියල්ලම දුරු වෙලා කායික මානසික සැනසීමෙන් සද්ධර්මයත් අවබෝධ කරගෙන මේ ජීවිතය තුලදීම අධිගම මාර්ගඵල සාක්ෂාත් කරගන්න මේ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් හේතුපනිශ්‍ර වේවා පාරමී වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගමු සියලු දෙනාටම තෙරුවන් සරණයි ධර්ම දේශනාව පැවැත්වූ ගෞරවනීය දේශිකානන් වහන්සේ නාවුල ධම්මහදය ආරණ්‍ය සේනාසනයේ අනුශාසක පෝజ్యපාද මාංකඩවල සමාහිත ස්වාමින් වහන්සේයි. අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී